ජයරන්ජනගේ ජයරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමගයි. එක්දස් නමසය හැටේ දශකයේ පමණ හලාවත මුගුණු අටවන සිට කොළඹට තරුණයෙක් පැමිණෙනවා. ඔහු ඒ පැමිණෙන්නේ ගුවන් හමුදා නිලධාරියෙකු වීමේ අරමුණ ඇතුව. හැබැයි ඔහු ගුවන් හමුදා නිලධාරියෙකු වෙන්නේ නැහැ. ගුවන් විදුලියේ ගායකයෙකු බවට පත් වෙනවා. ඔහුගේ ගමන සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට හැරෙනවා. පසුකාලීනව රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හැටියට කටයුතු කිරීමට ඔහු බඳවා ගන්නේ අපේ රටේ මාධ්‍යයේ දැවැන්ත පෞරුෂයක් හිමි කරගත් එම්.ජේ පෙරේරා මැතිතුමා. එතුමා රූපවාහිනිය ගොඩනගනකොට පුළුවන් තරම් සම්පත්දායකයින් විශිෂ්ටයින් බඳවා ගන්නවා. සහිත පොටවත්ත, එච්.එම්. ගුණසේකර, ධම්මජාගොඩ වගේ විශිෂ්ටයින්ගෙන් සදුම්ලත් මණ්ඩලයක් සමග තමයි ඔහු රූපවාහිනිය ගොඩනගන්න වෑයම් කරන්නේ. මේ අතරට තමයි අපි මේ කියන හලාවත මුගුණු වටවන සිට ආපු තරුණයාත් එකතු වෙන්නේ. ඔහු තමයි අබේවර්ධන බාලසූරිය. ඔහු ගුවන් හමුදා නිලධාරියෙකු වීමේ අරමුණ පසක තබා හොඳ ගීත ගායන හොඳ පද රචනා ගායනා කරන හොඳ සංගීතඥයින් සමග හොඳ රසික පිරිසක් හොයා ගැනීමේ දීර්ඝ චාරිකාවක නියැලෙනවා. ඔහුගේ ගමනේ පියසටහන් කීපයක් අද අපි ඔබ හමුවේ තබන්නේ ඔහු අපෙන් සමුගෙන වසර 9ක් ගත වීම නිමිත්තෙන් ඔහුගේ ගීත රාශියෙන් ගීත කීපයක් අද අපි තෝරගත්ත ජනරන්ජන ගීතුලින් ඔබ හමුවේ තමයි මේ අපි තෝරගත්ත පළමු ගීතය doctor මට වාසනාවන් දෙකක් වාසනාවන් අබේවර්ධන බාලසූරිය සහ සුජාතා අත්තනායක ගීතේ ගායනා කළේ සංගීතය නිර්මාණය කළේ සරත් දසනායක. චිත්‍රපටය දුහුළු මලක්. ආචාර්ය අජන්ත රණසිංහ මේ පදවැල ඊටාම අපූර්වට ලියා තිබෙනවා. ඒ ප්‍රේමාවනද්ද යුවලකගේ ආදරබර ගතිය, ඒ సౌందර්ය, ඒ වුන්ගේ පියතෙපුල් යනාදී දේවල් සියල්ල නිරූපණය විදිහට ආචාර්ය අජන්ත රණසිංහ පදවැල නිර්මාණය කරනවා. දැන් අබේවර්ධන බාලසූරිය කියන ගායකයා මා දන්න විදිහට හැම වෙලාවෙම තමන්ගේ ගීතයක් නිර්මාණය කරන්නට අවස්ථාවක් ලැබුණාම ඔහු පදමාලාව ගැන ඉතාම ඉහළින් සැලකිල්ලට ලක් කරා. ඊළඟට ඒ පදමාලාවෙන් සෑහීමටපත් වුණාම මම කාගේ තනුවක්ද කාලවාද මේ තනුව නිර්මාණය කරන්න කියන එක ඉතාම පරිස්සම් වුණා. ඒක නිසා ඔහු නිර්මාණය කරපු හැම ගීතයක්ම වගේ ඉතාම උපවත් ගීත බවට පත් වුණා. මොකද නොසලකිල්ලෙන් ආවට ගියාට කිසිදු නිර්මාණයක් කිරීමට ඔහු පෙළඹුණේ නැති බව මම පෞද්ගලිකව දන්න නිසා. විශාරද ජයන්ත අරවින්ද. දැන් මේ වගේ ගායකයෙකුගේ අවතීර්ණ වීම ක්ෂේත්‍රයට මෙවැනි කැපවීමක් තියෙන ගායකයෙකුගේ ප්‍රවිෂ්ඨය ඔබ කොයි විදිහට සලකන්නේ කොයිතරම් වැදගත්ද වෙන්නේ කෙනෙක් මේ සරල ගීයක් දෙන්නම් ඉතාලම අගේ ඒ වගේම තමයි පොඩි ජනප්‍රිය ගතියකුත් දෙන්න උත්සාහ කරලා තියෙන එක වැරදි නෑ. <laughs> මොකද ඒක ඉක්ම මායමේ ඉන්න අතිශයම. <laughs> ඔව්. අනිත් එක මේ සංගීත භාණ්ඩ භාවිතා කරලා තියෙන හැටි. ඩ්‍රම්ස් පොඩක් අර අපරදිග පැත්තත් අරගෙන පෙරදිග සිතාර වගේ භාණ්ඩත් එකතු කරගෙන අර මේ මේ ඉන්ටර්ලූඩ්ස් වගේ හොඳට මේ නිර්මාණය කරලා අන්තිමට බලනකොට හොඳ සරල ගීයක් නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍ය සමාජයේ රස විඳින්න පුළුවන්. මහා මේ උගතුන්ට නෙමෙයි මේ සංගීතඥයන්ට නෙමෙයි. අන්න ඒ මට්ටමට වැහලා ඊටාම මේ මේ මේ නිර්මාණාත්මක දායකත්වයක් දීලා දෙනවා. ඔව් ඒ සමගම මගේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මම කැමති ආපහු මතක් කරන්න. දැන් මෙවැනි කැපවීමක් දැන් ගීතයක් නිර්මාණය කරද්දී හොඳ පදමාලාවක් තෝරගන්න, හොඳ සංගීතඥයෙක් තෝරගන්න, හොඳ වාදක මණ්ඩලයක් යොදාගන්න. මෙවැනි පරිස්සමක් දැන් අද අපිට පේනවා මේ මේ වෙනද තරගයත් එක්ක කඩිමුඩි තමයි ගීත තමයි නිර්මාණය කරන්නේ. මොකක් හරි පදමාලාවක් ගත්තා කවුරු සංගීතඥයෙක් සම්බන්ධ කරගත්තා. පුළුවන් ඉක්මනින් ස්ටුඩියෝ එකක් බුක් කරගෙන මේ සින්දුවක් කියලා එකක් කරලා ඉතා ඉක්මනින් එළියට දානවා. නමුත් කලා නිර්මාණයක් කියන එකක් ඒ අර සදාතනික වටිනාකමක් රැඳෙන්න නම් මේ අබේවර්ධන බාලසූරියන් වගේ කැපවීමක් අවශ්‍යයි නේද? ඔය එතුමාට ආවේනිකව ඔය ගතිගුණයක් විදිහට ඔක පිළිටලා තියෙන්නේ නැති කියලා මට හිතෙන්නේ. <laughs> ඔව්. හරි පරිස්සම් වුණා ගීතයක් ගායනකොට නිර්මාණය කරගන්නකොට ගා පරිස්සම් වුණා. මේ අවරගණයේ ගීතයක් කිසිසේත්ම ඔහු නිර්මාණය කරේ නැහැ. ඒ වගේම ඔහු බරස් රූපවාහිනී වස්ත්‍රාන් නිෂ්පාදක ප්‍රේක වුණාට පස්සේ එතෙන්දිත් ඔහු වග බලාගත් හැම වෙලේම තමන්ගේ වැඩසටහනට සම්බන්ධ කරගන්න ගායකයා හෝ ගායිකාව හෝ ශිල්පියෙකුගෙන් උපරිම දායකත්වයේ හොඳම පෝෂණය ඒ වැඩසටහනට ලබා ගන්න. ඒ සෑහෙන වගකීමක් දරුවනේ. ඒකයි. ඔව් මම හිතන්නේ බොහෝ ආධුනිකයින්ට ආධුනික ගායක ගායිකාවන්ට ලොකු ලොකු අවස්ථාවක් ඔහුගේ වැඩසටහන වලින් ඔහු ලබා දුන්නා. අවිවදන බාලසූරිය ගුවන්විදුලි සරලගී වැඩසටහනකට ගායනා කරපු ගීතයක් මා ඊළඟට තෝරගත්තේ. Thank you. දුක සතරදී සිහසුම හිඳුවා ඔබට අහිමි නොව මා රජ කරා ශිල්ප සතරදී සිහසුම හිඳුවා ඔබට අහිමි නොව මා රජ කරා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන්නේ පියවරු අමුවන්නේ කුමාරී ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ගායනා කළේ අබේවර්ධන බාලසූරිය පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය නිර්මාණය කළේ ආචාර්ය වික්ටර් රත්නායක දැන් මේ ගීතය මට මතකයි අභිවදන බානසූරිය තමන්ගේ පියා ගැන ගීතයක් ගායනා කිරීමේ ඕනෑකම ඇතුව තමයි මේ ගීතය රචනා කරවා ගන්නෙ. හැබැයි මේ ගීතය සියලුම පියවරුන්ට පොදු ගුණාංග සියල්ල ඇතුළත් ගීතයක් හැටියටයි මා ලකින්නේ. දැන් මට මතකයි ඔය ඔය ගීතය තනුව නිර්මාණය කරගන්න ආචාර්ය වික්‍රත් නායකයන් ගාව ඔහුගේ සර්පිනාව ගාව වාඩි වෙලා ඔහු එක වචනයෙන් පදයෙන් පදයට ඒ තනුවේ ආස්වාදය ලැබූ ආකාරය මට පොඩි මතකයක් තියෙනවා. දැන් මේ ගීතය මේ ගීතයේ තනුව කොයි විදිහද? දැන් සාමාන්‍ය සාම්ප්‍රදායික මේ පියගුණ ගීයකට වඩා පොඩි වෙනසක් තියෙනවා කියලා මට හිතුනේ විචාරදාර වෙන්නේ. ඔව් මට හිතුනේ මේ තනුවට උචිත ගී පද රචනය, ගී පද රචනයට උචිත තනුව, ඊට උචිත ගායනය, ගායන ඒ හැම සෑම දෙයක්ම එකට එකතු වෙලා පුදුමාකාර විදිහට සුසංගත අර පඬිත් අමරදේවන්ගේ වචනේ වලින් සුසංගත වෙලා තිබුණ අවස්ථාවක් තමයි මම දැක්කේ. ඔව් මම දැන් අබේවර්ධන බාලසූරියගේ ගී අතරේ මේක ඉතාම ජනප්‍රිය ගීතයක්. අපි මීළඟට තෝරගත්තෙත් අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගායන් එඩ්වඩ් ගායනා කරන යුග ගීයක්. ඒකත් ඉතාම ලොකු රසාස්වාදයක් ලබන්න පුළුවන් ගීතයක් හැටියටයි මම දකින්නේ. ಸನಿನೋ ඉතාම අපූරු ගීතනක් නිර්මාණය කරනවා ඒ ගී මුල් සීපදයක ඒ මූලික රටාව තබාගෙන එයම වර්ධනය කරමින් නිතන් අපූර්ව කන්කලු තනුවක් ඔහු නිර්මාණය කරලා තියෙනවා. ත්‍යාගායන නෙඩ්බෙඩ්ඩුයි මේ අභිවදන බාලසූරියගේ ගායනය කොහොමද දකින්නේ? ඒ මේ තනුව ගැන තමයි කියන්න. ඔව් මම නම් හිතේ අර අපේ අර සමුද්‍රഘോഷ විරුද්ධට ටික සමානව කවි ආරක්ෂණ තිබුණේ. අර එලිසම එහෙම පිටවාගෙන ඒ නිසා මේ ශබ්ද රසයෙන් ඒ අතින් ගීපදයට එකතු වෙලා තිබුණා මේ ගීපද මාලාවට ශබ්ද රසය. ඒ වගේම ශාන්තිකර විලාසයෙන් තමයි ගායනා කළේ. මම කියන්නේ නෑනගේ මස්සිනාගේ මේ මේ මේ ප්‍රේමය ගමේ බොහොම ප්‍රසිද්ධයිනේ. අන්න. අර ඒක දින ගැණි ගතිය පාළු පාළු ගතිය ගුණයක් විදිහට අරගෙන. එහෙනම් බලන්න අති රමණීයයි. ඔව් දැන් අබේවදන බාලසූරියට විවිධ ආර්ය ගීත කියන අවස්ථාව ලැබුණා. දැන් ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනු, පණ්ඩිත අමරදේවයන්ගේ තනු, සරත් දසනායකයන්ගේ තනු වගේම විවිධ සංගීතඥ වික්ටර් රත්නායකයන්ගේ තනු වගේ බොහෝ තනු ගායනා කරන්න ලැබුණා. ඔහු බොහෝ වෙලාවට හැම ගීයකටම පාහේ සාධාරණයක් ඉෂ්ට කළා. දැන් සරුංගලේ චිත්‍රපටයේට නිරංජලා සරෝජිනී සමග ගායනා කරපු මේ ගීතයත් ඔහුට මම හිතන්නේ ලැබිච්ච එක්තරා අභියෝගයක්. ආචාර්ය වික්ටර් රත්නායකගේ අමුතුමාරකයේ චිත්‍රපටයේට ගේ ප්‍රස්තුතයට ගැළපෙන විදිහට සංගීතය නිර්මාණය කළා. ඒ ගීතය ගායනා කිරීමේ අවස්ථාව අත්ුනේ නිරංජලා සරෝජිනීට සහ අබේවර්ධන බාලසූරියට. අපි ගී අහලා යමක් කියමු ඒ ගීතය ගැන. Thank you. tavinna ජාතකගේ සුරතුර බඳු සුරත ලබණ්ඩයි කල්වැට බිඳ නිල්වන රොදකට යාගණ්ඩයි අතිමිය මිස පාකුඩම් කිසිත් නොගණ්ඩයි පෝරුව පිට සිටුවා කරමාල බඳින්ඩයි හිත ගැවතින් කොට සුලැඟිලි එකට බඳින්දයි තැලි පිළියන්දා පෙරකුල සිරිත රකින්දයි මුල කුරුළු දිනයන් අවසර ගන්දයි සිලෝ හඬින් පාවට පිට කැන්දන් යන්දයි අබේවර්ධන බාලසූරිය සහ නිරන්ජන සරෝජිනි ඒ ගීත ගායනා කළේ සරුංගලේ චිත්‍රපටයේට ඒ චිත්‍රපටයේ අවස්ථාවට අනුරූප වන විදිහට තමයි මේ දෙමළ සිංහල යුවතිපති විවාහයක් තමයි මේ නිරූපණය වෙන්නේ චිත්‍රපටේ. ඒ අවස්ථාවට තමයි ආචාර්ය වික්‍රත් නායක මේ තනුව නිර්මාණය කරන්නේ. දැන් මේ තනුවත් මේ ගායන ලීලාවත් කොහොමද ගැලපෙන්නේ මේ චිත්‍රපටයක අවස්ථාවකටනේ. ඒකෝර මේ චිත්‍රපටයේ උච්චපරිදි තමයි සංගීතයත් පදමාලාවත් ගායනත් ඔක්කොම මේ මේකට ගලපලා තියෙන්නේ. විචාර දරුවින් යමක් කියන්නේ මේ ගායනය ගැන. මම නම් මේ වාදනයක් මේ වාදනයක් අහන අවස්ථාවක විඳින රසයක් තියෙනවා. මොකද ඒ පැත්තෙන් දැහැන වාදන කණ්ඩ තිබුණා. අනිත් පැත්තෙන් ගීතය. ඔව්. ඉතින් මේ දෙක හොඳ හොඳ එකතුවක්. ඔව් මම හිතන්නේ අද අපි වෑයම් කරේ ජනරන්ජන ගී තුලින් නවවෙනි සමරුව යෙදෙන අභිවදන බාලසූරියන්ගේ අභාවයෙන් නවවෙනි වසර එළඹ වීම නිමිත්තෙන් ඔහුගේ ගීත කීපයක් ඔබ හමුවේ තබා ඔහුගේ පිළිබඳ මතකය අවදි කරන්න අද මම හිතන්නේ අපිට සසහන නිමා කරන්නට කාලය පැමිණ තිබෙනවා. Thank you. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ඉනෝකා ගමගේ නිෂ්පාදනය සුරීකා පෙරේරා